සුනන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස ශ්‍රවණය කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සනසින්න ඕනේ කියලා අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ විශේෂයෙන්ම වැඩියෙන්ම ගැඹුරු සහගත තත්ත්වයක් ගැන හැම තැනකින්ම වගේ පළවෙනි පියවර දෙවෙනි පියවර ගැන ඒ සමාධිය ගැන ඒ විදර්ශනාවට හරවීම ගැන වැඩිපුරම මේක අවශ්‍යද මේකෙන් ප්‍රයෝජනයක් නැද්ද මේක වෙනස් ක්‍රමයක් තියෙනවද කියලා වැඩියෙන්ම ප්‍රශ්න අහලා තියෙන ආනාපාන සති භාවනාව පිළිබඳව කෙටි හඳුන්වා දීමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මම තමයි පසුව අපිට පුළුවන් අවශ්‍ය වෙලාවට මේ වගේ වැඩියෙන්ම අහලා තියෙන දේවල් පිළිබඳව බොහෝ ප්‍රශ්න තියෙනවා. ඒවා හැමදාම සාකච්ඡා කරන්න කොහොමද මම බලාපොරොත්තු වෙන්නේ වැඩි දෙනෙකුට අවශ්‍යතාවයක් තියෙන හින්දායි නැවත වාරයක් මේ වගේ සාකච්ඡාවක් ගන්න නැත්නම් අපිට පරම කියපු ධර්ම දේශනාන පාසති ගැන කියපු ධර්ම දේශන හොයාගෙන ඒ ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙන බව අප කරන්න ඕනේ. ගොනුනත් වැඩියෙන්ම අහලා තියෙන ප්‍රශ්න වල මේ මේ ක්‍රමවේද හරියන්නේ නැද්ද මේක මේ මේ මේ ආකාරයට ආනාපාන සතිය වැඩිම අපිට තියෙන ප්‍රයෝජනයක් නැද්ද කියන කාරණා තමයි ගොඩක් අහන්නේ සුදර්ශනාවක් මේ වේදනාකම් සතිය කියන එක. ඒකටම වැඩිව ඒ ඉතින් ඒකේ ප්‍රයෝජනය ගැන අපි සාකච්ඡා කරන්න ඕනේ. කොටස ප්‍රයෝජනය ගැන කියලා දෙන්න ඕනේ. ප්‍රශ්න වැඩිපුරම ප්‍රශ්න තිබුණා වගේ. ආනාපානසති භාවනාව තුළ ප්‍රයෝජනය මම අහන මෙයාගෙන් මොනවාරි වැඩක් කරනකොට අධ්‍යාපනය කරන කෙනෙක් කරනවා හරි වැඩක් කරද්දී ඒ ඒ කෙරෙහි අවධානය යොමු කරගෙන කරන වැඩේ ගැන පොතපතක් කියවද්දී එක දිගට ඒ කෙරෙහි අවධානය යොමු කරගෙන කටයුතු කරන්න පුළුවන්ද? කොච්චර ප්‍රේම හදනවද? නේද? ඉතින් අන්න එතනින්ම තියෙන පළවෙනි ප්‍රශ්නේ. අපි පුරුදු කරනවා, පුහුණු කරනවා එක ආරම්භණයක හිත නවත්ත ගන්න. එක ආරම්භණයක හිත නවත්ත ගන්න පුරුදු කරනවා කියන්නේ නිවේස වැඩක් නෙවෙයි. හ්ම් ඒක ලොකු දෙයක් නෙවෙයි පුරුදු කරන්නේ. එකක් පුරුදු කරනකොට ගොඩක් ඒවා වර්ධනය වෙනවා. හරිද? එකක් පුරුදු කරනකොට හතක් වැඩෙනවා. ඒ කියන්නේ බොජ්ජංග හතම වැඩෙනවා මේකේ. හරි? සිහිය වැඩෙනවා, වීර්යය වැඩෙනවා, නුවණ වැඩෙනවා, ප්‍රසද්ධිය වැඩෙනවා, සමාධිය වැඩෙනවා, හ්ම් උපේක්ෂාව වැඩෙනවා ඔක්කොම වැඩෙනවා. හරි? ඉතින් ඒකින්ද ඒ වගේ ලොකු ප්‍රයෝජනයක් තමයි ආනාපානසතියෙන් තියෙන අපේ හිත අනිත් හිත මේ එක අරමුණක තියන්න පුරුදු පුහුණු කිරීම. එතකොට ඒකෙන් අපේ ලෞකික ජීවිතෙන් ලැබෙන ප්‍රයෝජන කොච්චරද? සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට අපිට පොඩි දේකදී හිත විසිරෙනවා මේ පුටුවක් උඩින් ගාන ගමන් දැබ්බා හිත විසිරෙනවා මේක කිසික පරණ පරණ අරමුණු කෙරේ හිත වේගෙන් විසිරලා ගිහින් ඒ තැන් වල ලැබෙලා ඒ ඒ තැන් සමහර තැන් හින්දා තනියම පීඩාවටපත් වෙනවා සමහර තැන් හින්දා තනියම සෞඛ්‍යයටපත් වෙනවා වැඩන්නේ ඒ තනතනින් අපි අපි අපේ අපි අපේ ලෝකේ හිරේ හිරේ හිරේ ඉතින් එහෙම නැතුව එක දිගට යම් කිසි වැඩ පිළිවෙලකට යන්න අපිට ඒකාග්‍රතාවයක් කිසියක් නීරයක් ඉවසීමක් අදිස්ථානයක් අනුව ගොඩක් දරන්න ඕනේ. ඒකට මූලිකව පුහුණු කරන භාවනාවක් විතර ඕනම කෙනෙකුට පුංචි දරුවෙකුට පවා අවශ්‍ය නම් මේ භාවනාව වර්ධනය කරගන්න පුළුවන්. මේක නිවැරදිව කරන්න ගියාම අපි බලාගන්න ඕනේ මෙන්න මෙහෙම අපිට මේ ජීවිතයේ අරමුණු ගන්න පුළුවන් ආයතන හයක් තියෙනවා. අපෙන් අරමුණු ගන්න කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් නේද? එතකොට මේ මේ ඉන්ද්‍රියන් වලින් අපි ගන්න මේක අරමුණු හරහා අපිට නියත වේදනාවක් ලැබෙනවා නේද? එතකොට ඇහෙන් ගන්න අරමුණ හේතුව නැත්නම් ඇහත් රූපේ යටීමෙන් ඇහත් රූපේ විඥානයේ හේතුව නැතුන ස්පර්ශ හේතුවෙන් වේදනාවක් සකස් වෙනවා නේද? එතකොට මේ ඇහෙන් ඇති වෙන වේදනාව, කනෙන් ඇති වෙන වේදනාව, නාසයෙන් දිවෙන් පරිවෙන් ඇති වෙන වේදනාව වශයෙන් චක්කු සංපස්සක, සෝත සංපස්සක, ගාන සංපස්සක, ජීව සංපස්සක කියලා ස්පර්ශ වේදනාව තුන කාය සංපස්සක, මනෝ සංපස්සක කියලා. එතකොට කයෙන් කය කාය කාය කාය විඥානයේ හේතු කොටගෙන ඒ රූපයන්හි ගැටීමෙන් කාය ආයතනයේ හේතු වෙලා උපදිනා වූ වේදනාවක් තමයි කාය සංපස්ස වේදනා කියන්නේ. හුස්මත් එක්ක අපිට උපදින්නේ නේද නැද්ද? නේද? ඒක උත්තර ලොකු විස්තරයක් නෙවෙයි මේ තේරෙන්න මම කිව්වොත් හුස්ම ගන්නවා කියලා අපි දන්නේ කොහොමද? හස්ත ගන්න කෙනෙක් කියලා ගන්න කොහොමද? කවුද කියලා දුන්නද? කොහොමද දන්නේ? මම හස්ත ගන්න කියලා මම දන්නේ කොහොමද? මට ඒක දැනෙනවා නේද? හැම වෙස්මක් දැනෙනවද? හැම වෙස්මක් දැනෙනවද? ඒ හැම වෙස්මක් දැනෙන්නේ අපේ හිතේ තන හිතේ තන නැහැ. නේද? හැම වෙස්මක් දැනෙන්නේ හිතේ තන නැති වෙනවා. එහෙනම් හැම විශ්වාසයක් දරදමී ගන්න මම පුරුදු කරවුවොත් හිත එකතන පියන්න මම පුරුදු කරනව නේද? හිත එකතන පියන්න පුරුදු කරන්න විසිරෙන්නේ නැති කය තුලම තියෙන අරමුණ කොහොනේ? ඒක තමයි ලේසිම. නේද? එහෙනම් කය කය පිටරෙහි තියෙන කය කය ඇත්ත අවබෝධ කරගන්නත් හිත එකතන පියන්න පුරුදු කරගන්නත් අපිට හුස්මෙහි දැනීම භාවිතයට ගන්නවා. හරිද? හුස්ම දැන දැනි ගන්න. ඉතින් පළවෙනි පියවර හරියම සරල කරනවා. පළවෙනි පියවර හරියට ගැටුවා. හරිද? ගොඩේ ගැටුම තියෙන පළවෙනි පියවරේ අපිට දුරකට නැවතුම් දීලා වෙලාව ගන්න නම් කිසිම දුරකට නැවතුමකින් භාවනා උපදෙස් දෙන්නේ නැහැ. ඒක කියලාම කියන්නේ දෙන්නම නෑ උපදෙසක්. මොකද දුරකට නැවතුම් හරහා තියෙන ගැටලු සහගත තත්ත්වයන් කියන හින්දා ඉතින් ඒ සඳහා වෙන වැඩ පිළිවෙලක් හදා ගන්න ඕන. දැන් බලන්න මේ වැඩේ කොච්චර පහසුද කියලා කරන කෙනෙකුට පළවෙනි පියවරේ අරමුණ සේසතේ අසසති සතේ පස්සසති සිහියෙන් හුස්ම ගන්න සිහියෙන් හුස්ම හෙලන්න කියලා මම ඉස්සෙල්ලා හුවා හුස්ම හුස්ම ගන්න එක දන්නේ කොහොමද කියලා හුස්ම ගන්න දන්නේ කොහොමද අපි ඒකවල මම ඇහුවා. දැනෙනවා. නේද? හැම හස්නක්ම ගන්නවා කියලා දැනෙන්නත්, හේනවා කියලා දැනෙන්නත් දැනෙනවා නම් මට. අඳුර ගන්න පුළුවන් නම් හැම හස්නක්ම ගන්නකොට ගන්නවා කියලා හඳුනා ගනිමින්ම ගන්නද, හෙලනකොට හෙලනවා කියලා හඳුනා ගනිමින්ම ගන්නද මට පුළුවන් වෙන්න නම් මට හැම හස්නක්ම දැනෙන්න ඕනේ. හැම හස්නක්ම දැනෙන්න ඕනේ. හැම හස්නක්ම දැනෙන්න ඕනේ. එහෙම නේද? එහෙම නේද? එහෙනම් මම අහන්නේ නා කොහේ හරි තැනක මේ හුස්මත් එක්ක හුස්ම එහාට මෙහාට යන බයනන ගොඩවෙන් බයනන හුස්ම කොහේ හරි එක තැනක එක මාත්‍රීය තැනක් මට බයවනවා. ගන්නකොට හැම ගැනීමකම එක මාත්‍රයක් ගන්නවනම් හැම හෙලීමකම එක මාත්‍රයක් ගන්නවනම් මට කියන්න පුළුවන් දෙයිද මම හුස්ම ගන්න ඉන්නේ හුස්ම හෙලමින් ඉන්නේ කියලා. ඔක්කොම දැනෙන්න ඕනද? ඔක්කොම දැනුණා කියලා ප්‍රශ්නේ නෑ. අවමය කියලා කියන්නේ මාත්‍ර දෙවන සතිය. යන්තම් චුට්ටක් හොයලා දැනෙනවා මට හැම හුස්මකම මම දන්නවා ඒ වෙලාව මම ගන්නේ ඉන්නේ කියලා. හැම හුස්මකම මට දැනෙනවා නම් හෙලන හැම එකේම දැනෙනවා නම් මාත්‍රයක් හරි මට ඒ මාත්‍රයෙන් කියන්න පුළුවන් හැරෙන්නේ කියලා. එතකොට එකම තැන ගන්න ඕනේ ගන්නකොට හැලනකොට නෑ අවශ්‍යතාවය තේරුම් ගන්න අවශ්‍යතාවය මොකද්ද හැම විශ්වාසයක් දැනගෙන දැනගෙන ඉන්නේ නේද එකම තැන දැනෙන්න ඕන කියලා ඒක කටිපුන් ප්‍රශ්න තමයි එකම තැන දැනෙන්නේ හරි වන්න හය වෙන රබුන් හය දැනෙන්නේ හරි වගේ මේ අනවශ්‍ය ප්‍රශ්න ගොඩයි අනවශ්‍ය ප්‍රශ්න ගොඩයි මොකුත් නෑ ඉතාලම සරලව තමන්ට කරන්න තියෙන්නේ ගන්නකොට දැන්න තැන. ඉතින් මේකට වැඩියෙන්ම දැන්න තැනක් අල්ලගන්නක ලාභයි. සාමාන්‍යයෙන් අපිට වැඩියෙන්ම දැන්න ප්‍රදේශයක් තමයි නාසිකාය අගමනේ රවුමි. ඒ උලංගදිනාලේ තමයි අඩුතර වංගයක්නේ. ඉතින් මේ වංගයේ දැනීම ගැන ඒ හරිය මේ මේ ප්‍රදේශයේ හරිය මෙන්න මේ ප්‍රදේශයේ දැනීමට හිත යොමු කරගෙන ගන්නවා. ඒක ආදී විශේෂ තුනක් ඒ වෙනසයි. හරිද? නාස්කාරයෙන් පටන් ගත්තාම ඒක නාස්කාරයක හොඳට දැන දැනි හැම හුස්මක්ම දැන දැනි ගන්නවා දැන් දැනි කරනවා දැන් දැනි ගන්නවා දැන් දැනි කරනවා හරි ඉතින් ඒක හරි පහසු මේක සංකීර්ණ කරගත්තහම ප්‍රශ්න තියෙනවා හරි සියලු දෙනා මම පොඩා පහසු කීප වතාවක් කරලා බලන්න කොච්චර ඉක්මනට ඒකාග්‍රතාවය හදා ගන්න පුළුවන්ද හුස්ම ගන්නවා හුස්ම ගන්නවා හුස්ම ගන්නවා කියලා කියන්නේ හිතනවා හරි මහානර සාන්තව උපාසාන්තව හැමස්පක්ම ගම්ගෙන ගන්න හැමස්පක් දැන් දැන් ඉහනවා. හරි දැන් දැන් ගන්න දැන් දැන් ඉහනවා. ඊළඟට වැඩියෙන්ම තියෙන ප්‍රශ්නේ. කොහොමද කියනවා භාවනා කරද්දී මේ හිත හිත හුස්ම ගන්න ඕනද කියලා මගෙන් අහනවා. මගේ නෑනේ ස්වභාවික හුස්ම දැන් දැන් ගන්න කියලා. දැන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. මම අහන මෙයාගෙන් දවසට වැඩිම මතක් වෙන කවුද? වැඩිම කැමැත්තක් තියෙන අය. මම අකමැති අය අකමැති මාතක තරහකාරීව අමතක කරන් අමතක කරත් කොහොමද? අමතක වෙනවද? දැන් මට ඉන්නවා මම අපිට මම අද දැන් මේ ධර්ම දේශනා කරනකොට බස් එක ආවා. හරිද? ඉතින් දැන් තරහ මං තරහ නෑ මට ලස්සකේ මට උදව් කරලා අපිටමකෝ කොන්දස්තර මහත්තයා කියලා. එයාගේ මං කතා කරලා ටිකට් එකකුත් ඉල්ලගත්තා. එයා මට බහින් තැනක් මං එයාගෙන් අහගත්ත සමහර විට. අඳුම ගානේ ඇඳගෙන හිටියේ ඇඳුම පාටවත් නැතකද? එයා මට මතක් කරනවද? නෑ. ඇයි? එයාත් එක්ක මගේ ඇලීමකුත් නෑ. මේ එයා ඕනේ නෑ ඕනේ නෑ ඕනේ නෑ කියලා ගැටීමක් නෑ මගේ හිතේ නේද හැබැයි මගේ දහම් දැස්නා නම් අපේ ගමේ දැස්ස කියනන් එහෙම නේද අන්න එහෙම ගැටීමක් නනම් තියෙනවා යමක් එපා එපා එපා එපා කියලා තල්ලු කරනකොට ඒක අපේ හිතේ තදින් කලපදියම් වෙන ගතියක් තියෙනවද නැද්ද ඒකට අවධානය යොමු කරන දෙයක් හ්ම් අපි භාවනා කරද්දී සමාධිය වැඩද්දී අපිට බාධා වෙන තැන් මම කියන්නේ හරි හිතලා හුස්ම ගන්න පාය පාය පාය පාය කියලා කියනවා. හරි. දැන් මොකද වෙන්නේ? හැම එකක්ම හිතලා ගන්න එකත් එක්ක මගේ හිතේ ගැටීමක් ඇති වෙනවා. හිතලා හුස්ම ගන්න පාය තමයි. ඒක අයින් කරන්න නම් මම මොකද කරන්න ඕනේ? ඒ ගැන කියන අවධානය අයින් වෙන්න ඕනේ. ඉතින් හිතලා අවධානය අඩු කරන්න පුළුවන්ද? කරන් තියෙන්නේ මොකද්ද? ඒ ගැන මම හිතලා හුස්ම ගන්නවා නම් අන්නේ එකක් දෙකක් තුනක් අයියෝ මන් දන්නේ මේකත් හිතලා ගත්තේ මේකත් හිතලා ගත්තේ මේකත් හිතලා ගත්තේ කියලා අර දැන් මේ ප්‍රශ්නෙත් එක්ක රණ්ඩු වල මම සක්කා ආනාපාන ගත කරනවා හා මෙයාට උන හිතලා ගන්නද එහෙනම් හොත් අත්දැකීම්කෝ හිතලා ගන්න හුස්ම පිළිබඳ මට ප්‍රශ්නයක් නැහැ මම හිත දන්නේ අතහරින්න ඕන කියලා මම දන්නේ ඒක අතහරින්න ඕන කියලා හැබැයි හිතලා හුස්ම ගන්න ගන්න එක පිළිබඳව මට කිසි ප්‍රශ්නයක් ප්‍රශ්නයක් නැහැ. හිතලා හුස්ම කීපයක් ආවනම් ඉස්මහාපට වෙන්නේ. ඒක පිළිබඳව සිහියෙන් මම ඉන්නවා. ඒකට ගැටෙන්න බෑ නෑ. නමුත් මගේ අදහසක් තියෙනවා මේක නොවුන හොඳයි. එච්චරයි. එතකොට මොනවා කියලා ප්‍රශ්න නෑ. ආන් ඒ ක්‍රමයට නම් මේක අතහරින්නේ ටික දවසකින් ටික වෙලාවකින් ඒක නව දන්නේ නැහැ කියලා. හරි? අන්න ඒකින්ද මේ දේවල් හිතන එක නවත්තලා අපේ අරමුණට විතරක් හිත යොමු කරගෙන මේ කරේ පළවෙනි පියවර ඔයගෙ හැම වාරයක්ම දැනි දැනි ගන්නවා හැම වාරයක්ම දැනි දැනි කරනවා හැම වාරයක්ම දැනි දැනි ගන්න මේක ලොකු කියන්නේ ලොකු ප්‍රගතියක් ඇති කරගන්න පුළුවන් මොකද මේකත් එක්ක අපේ හිත ටික වෙලාවක් යනකොට විසිරෙන ගතිය ටික ටික අඩුවෙන් පටන් ගන්නවා බාහිර අරමුණට යන එක අඩුවෙන් පටන් ගන්න මේක හරි පහසුවක් ඇයි මේක නිකන් අද හූරනවා වගේ එකක් නෙවෙයි හුස්ම කියන්නේ ඒ හුස්ම ගන්නකොට ඉන්නත් බෑ නේද වෙන මොන හරි කරතර ඒකට අවධානය යොමු කරලා අපිට මේ අත පිරිමැද බඳ අවධානය යොමු කරන්න කිව්වොත් මේක අත පිරිමැදින්ද කවට කරන්න පුළුවන් නේද හුස්ම දුක නැත්නම් ඒකම මේ මේ සංසිද්ධියත් එක්ක අපිට හිතමු කරනවා හරීම පහසුමකට ඒක කරන්න අමුතු ප්‍රයත්නයක් දාන්න ඕනේ නෑ ඒක අපේ ශරීරයේ සිද්ධ වෙන ක්‍රියාවලියක් ඒක අපි අපේ උත්සාහයක් නැතුවම අපේ හිත යොදවීමක් නැතුවම සිදු වෙන ක්‍රියාවලියක්. එතකොට ඒකට හිතෙන් කරන්න බෑ. ඒකෙන් දැන් මේක ගැටලු ලොකු පහසුවක් තියෙනවා. ලොකු පහසුවක් තියෙනවා මේ වගේ ක්‍රියාවලියකම හිතාගෙන ටිකක් වෙලාවක් මේ නිදහසේ හුස්ම වැටෙන්න ගන්නවා මේ නාසිකාවද වැඩි වාර ගානක් අපිට හොඳට දැනෙන්න පටන් ගන්නවා බොහෝ විට ඒක ප්‍රකට වෙනවා නම් දැන් අහලා කියනවා වගේ ඒක නිකන් වැඩි අවධානයක් වැඩි වෙනට වඩා වැඩි ප්‍රදේශයක් දැන ගතිය කරගන්න පුළුවන්. මේ ප්‍රමාණය කියන්නේ පළවෙනි පියවර ඒ වගේ වැඩි වාර ගණනක් දරනවා නම් පළවෙනි පියවර අපි නවත්වන්නේ ඊළඟ පියවර තමයි. ඊළඟට ව්‍යාකරණයට කියන කතාව තමයි දෙවෙනි පියවර කරනකොට මේ සමාධියක් නැති වෙනවා. කිද්ද සමාධියක් නැති වෙනවා කියලා. ඒකට මේක නම් තේරුමක්ම නැති මේකක් කියලා හරකා කියන දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමිති පදානති මේ දීගෝස්ම කෙටිස්ම බලවලා මොකද ගත්තේ ප්‍රශ්න බලනවා මේ මොකද්ද මේ වැඩි මේක මහා විකාරයක් වගේ කියලා දැනනවා කියලා සම්හාරයක් සත්‍ය කතා කරන ගමන් බෑඹර කතා කරනවා කියනවා. හුඟක් අය එහෙම දැනෙන සද්ද නැතුව කතා කරනවා. අන්න සුද්ධ ආක්ෂප්තික නේද? බුදුහාමුදුරේ දේශනා කරපු දෙයක් විරුද්ධව යන්න හොඳ නැහැ ඒ වගේ. නැත්නම් මේකට කාරණාව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මේ බලන්න දැන් අපි එක එක ප්‍රදේශයක් දැන දැන ඉන්නවා. නේද? ඒක අමුතු උත්සාහයක් ගන්න බෑනේ. ඒ සමාධියමයි ඒ සමාධිය කැඩෙන්නේ ඒ විදිහටම ඉඳගෙන. හරිද? මේ දැන දැන ඉන්න එතනම දැන දැන ඉන්නකොට කරන්නේ දිග හුස්මක් ගන්නකොට දිග හුස්මක් ගන්නකොට වැඩි වෙලාවක් යනවා. විකෘෂ්ණක් වැටෙනකොට මගේ ශරීරය ආශ්‍රය කරගෙන වැඩි වෙලාවක් දැනෙනවා. වැඩි වෙලාවක් දැනෙමින් කියලා දෙන උඩට ආගෙන වැඩි වෙලාවක් දැනෙනවා. කෙටි විස්මත් කෙටි වෙලාවක් දැනෙන්නේ. නේද? හෙලනකොටත් එහෙමයි. එහෙනම් ඉස්සෙල්ලා දැන දැනී සිටි ඒකාග්‍රතාවයට කිසිම බාධාවක් නැහැ. දිගට දැනෙනකොට දිගට දැනෙන බව අඳුන ගන්නවා, හඳුන ගන්නවා, දැන ගන්නවා. ඒ කියන්නේ දැනි දැනි මොකද මම හුස්ම ගන්නකොට මට දැනෙනවා ඒක දිගයි කියලා. කෙටියෙන් කෙටියෙන් ගන්නකොට මට දැනෙනවා ඒක කෙටි කියලා. හැබැයි දැනෙන්නේ සිහිය හිතුවේ බලන්න. අන්න දැනීමක් තියෙනවා. විදකට දුකලා සිහියක් තියෙනවා දෙකම තියෙනවා. හරි? දෙකම තියෙනවා. දැනීමක් තියෙනවා විදකට දුකලා සිහියක් දෙකම තියෙනවා. අන්න වගේ විකද ප්‍රතිබ බව දැනගැනීමෙන් ගන්නවා හැරෙනවා. දුක දැනි දැනි දුක නම් ඒ ඒ වෙලාවෙත් ඒ හුඟක් වෙලාවට හිතලා ගන්න වෙනවා. සමහරව මෙහෙම මහරතුද්ද දුක හුස්ම ගන්නවා හිතලම දුකට ගන්න ඕනද කියලා. නෑ. හරියට හිතලා කරන වැඩේ කොහොමද අවධානයෙන් අයින් කරගන්න. ඒක උනාසල ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එතකොට දුකට ගන්න දුකට දැනෙනවා දුකට දැනනකොට දුකයි කියලා මට තේරෙනවා. හරිද ඕන වෙලාවක මම දන්නවද මේ ගැනීමත් එක විදිහක් මේ හෙලීමත් එක විදිහක් මේ ගැනීමත් එක සිටියකක් මේ හෙලීමත් එක සිටියක් කියලා ඕනම අවස්ථාවක ඔය හතරෙන් එකක මම ඉන්න ඕනද නැද්ද භාවනා කරන හැම වෙලාවෙම ඔය හතරෙන් එක විතරයි ඉන්නේ විතර ගැනවත් වෙන මොකක්වත් ගැන නෙවෙයි මේක පිළිවෙන් තියන්නේ ඕන වෙලාවක මයින් හොත් දැන් මොකද කොටසක් ගන්නවා වුණ දිගේකක් ගන්නවද මම දන්නවා නේද අන්න ඒ වගේ හැම වෙලෙම මේක සිහියෙම හැදෙන්නේ දිගට දිගට යනවා වගේ තේරුණාද සිතල බලන්න ආවද මොකද දෙන්නේ බලන්න නේද හිත ඉක්මනට කරන මේවත් අපිට ප්‍රතිලාභ තියෙනවා බලන්න අත්හම බලන්න ඕනේ කෙලෙස්වල තියෙන ස්වභාවය තමයි අනුසව පරෝක්ෂාන ප්‍රතික්‍රම. පරෝක්ෂාන කියන්නේ හිත නොසන්සුන් කරන කෙලෙස්වල තියෙන පරෝක්ෂාන ප්‍රතික්‍රම අපිට කෙලෙස් ධර්මයක් ආපු ගමන් තරහක් ආපු ගමන් හිත නොසන්සුන් කරනවා. ඒ නොසන්සුන් කරපුවාම ඒ නොසන්සුන් කර වැඩි වෙච්ච ගමන් ක්‍රියාත්මක භාවයට යනවා. දරා ගන්න බැරි වෙනවා. තරහ ගන්න අර වෙන්න ගැටෙන්න දරා ගන්න බැහැ. හරි. ඉදිමත් දරා ගන්න බැහැ. ඒ වගේ එක එක එක චිත්ත අභ්‍යන්තරයෙන් නැගෙන නොසන්සුන් වීම සීමාව පන්නත් තමයි ඒක ක්‍රියාත්මක බවට යන්නේ. සාගාධික විස්තරන තරහ ඔක්කොම එනවා. අන්නර නොසන්සුන් කරන ගතිය මොකද කරන්නේ? මේ වගේ ඒකාග්‍රතාවය පුදු කරනවා. නොසන්සුන් වෙනකොට අදිනවා. හරි නොසන්සුන් වෙන එක අදිනවා. ඒ නොසන්සුන් වෙන එක අදිනකොට මොකද වෙන්නේ? අපිට පින් කැඩෙන වාර ගන්න අඳුන එයා සාන්ත කෙනෙක් වඩපත් වෙනවා සාමාන්‍ය ජීවිතේ. භාවනා වර්ධනය කරපු එක්කන සාන්ත වෙනවා. කලබල අඩු වෙන කෙනෙක් වෙනවා. ඒ වගේ ලොකු ප්‍රයෝජනයක් තියෙන එකක් අපිට ඒ පිළිබඳව කතා කරමු. දැන් දැන් අපි ඉන්නේ කොතනද දෙවෙනි පියවරේ ඉන්නේ. නේද? දෙවෙනි පියවරම කරගෙන යද්දි මම අහන මෙයාගේ හිත නොසන්සුන් වෙනකොට හුස්ම ගන්න වේගය අඩු වෙනවද වැඩි වෙනවද? අපි හොඳට දන්නවා ස්පන්දන වේග වැඩි වෙනවා කියලා. නම් භාවනාවක් යම් කිසි දුරකට කරගෙන යනකොට මම දැන් කියන සංසුන් බව අඩු වෙලා එක ගානකට එනවා. හරි? එහෙනම් මොකද වෙන්නේ දිග කෙටි දිගේ හොස්පිටල් වලට තිබ්බ කෙටි හොස්පිටල් වලට ගඩන් වකෝ එක ගානකට එනවා මේක කරගෙන යන්න. කතා බලන්න. එතකොට ප්‍රධාන කොට නවත්තලා කියන්නේ දැන් භාවනා කරන කෙනාට දැනෙනවා විදෝ කෙටි හඳුනගන්න අපහසු බව. හරි. විදෝ බව කෙටි බව හඳුනගන්න අපහසුයි ඒ කියන්නේ ඔක්කොම එක ගන්නවා වගේ. එකක් දකින්න පුළුවන්. ආයෙත් ඒකට අපිට තේරෙනවා මේක දෙවෙනි පියවර සම්පූර්ණයි කියලා. හරි. දෙවෙනි පියවර සම්පූර්ණයි කියලා තේරෙනවා. සංකේතයේ දුවට යන වෙලාවක් එනවා අපිට. ඉතින් ඒක අත්හදා බලන්න මේක කොච්චර දුරට මට පුළුවන්ද කියලා මේ එහෙම බැයි නම් අපේ තියෙන ලොකු දුර්වලකමක් කියලා. හරිද? ඊළඟට පුණ්‍ය පියවර පුණ්‍ය පියවරේදී ධර්මයේ සඳහන් වෙන්නේ සබ්බකාය පරිසංවේදී අසසිතාමිත සික්කති සබ්බකාය පරිසංවේදී අස්සපුස්සාමේති සික්කපී කියලා. සම්පූර්ණ හුස්ම දැනගනිමින් සම්පූර්ණ කය දැන දැන දැනගනිමින් හෙලනවා ගන්නවා තිරනවා ගන්නවා ගන්න හුස්ම කය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. හුස්ම කය ගැන හුලන් කරන්නද? හුලන් කරන විතක කය තුල විතක කය එළි. ඒකට අපි මේ අනුපස්සනාව මොන අනුපස්සනාවක්ද? කාය අනුපස්සනාව. එන කයෙන් උදේ තියෙන ටිකක් ගන්න අනුපස්සනාව කරන් බලනවා. ඒක පුළුවන් කරලා කියලා එකක් එක හැඩයකට හෝ මොකක් හරි අරමුණකට මවන්න පුළුවන්ද? බෑ. නමුත් එහෙනම් සම්පූර්ණ කයර ගැනීම කියලා කියන්නේ සම්පූර්ණ හුස්ම ගැනීමයි. දැන් අපිට බලන්න කොතන උත්තරක්ද? නාසිකාව උතරයි. මෙන්න මෙතන තින්නත් මේ සමහර අය කියන මේකදී හිත විසිරෙන්න පටන් ගන්නවා කියලා. හරිද? නමුත් මේකෙන් වෙන්නේ හිත එකඟ වීමක් මේක අත්හදා බලන්න කියලා මම කියනවා කිසිම අඩුපාඩුවක් නැහැ තියෙන ආකාරයටම මොකද පසුවැටෙන විදර්ශනා කරන්නත් ආනාපාන කය පිළිබඳව තමයි විදර්ශනා කරන්නේ මේකෙන් බලන්න අපේ මේ තියෙන සම්පූර්ණ කයෙන් මේ ආනාපාන කය වෙන වෙන හැටි හරිද මේ මේකට කියන අපි අපේ කය කියලා. අපි දැනට හිතන්නේ සම්පූර්ණ කය කියන්නේ මේ ටික. හරිද? ආනාපානය දැනෙන කොටසක් තියෙනවා. මත ආනාපානය දැනෙන සම්පූර්ණ කොටසක් තියෙනවා. ඒ ඒ දැනෙන කොටස් මොනවද? හුස්ම කෙලින්ම වැඩිලා ස්පර්ශ වෙච්ච තැන් ටික. සහ තින්දී හැකලීම් කියන හුස්ම කෙලින්ම වැඩින්නේ නැහැ. හුස්මෙන්ද ඇතුළෙම තුන්දෙන කොටස් වර්ගයක් තියෙනවා. මේ දුකයි හුස්මෙන්ද ඇතුළෙම තුන්දෙන කොටස් වර්ගයක් තියෙනවා සහ කුලන් ස්පර්ශන තයි. ඒක විතරම බලන්නේ ආන්‍ය ඔක්කොම එකතු වුණාම ඒකට කියනවා ආනාපාන කය කියලා. හරි. මේ නාසිකාවම නම් හුස්ම සම්පූර්ණයෙන් අර දැනෙන ඔක්කොම ගත්තොත් දැන් මේ බඩ බඩගත්තොත් බඩේ බඩට හුලන් යන්නේ නැහැ නමුත් බඩ බයනවා. හ්ම්. ඒකට යනවද? හුලන් වේදන තැන් මේ බඩ කියන එක ගත්තොත් හුලන් වේදන තැන් කියලා ගන්න බෑ. හ්ම්. හුලන් වේදන තැනක් නෙවෙයි ඒක. ඒක එන්න පින්දීම ඇතුළේම මොකද හුලන් කෙනහල්ල ඉවරයි. ඒ හින්දා පල්වහත් අදවනකොට තියෙන පින්දීම ඇතුළේම තමයි බඩ කියන්නේ. ඒකට මම අහනවා පිරිසිදු නාසිකාවග්‍රයක් වෙන තැනක් දැනෙන්නේ නැති වෙන නාසිකාවග්‍රය විතරක් දැනෙන්න ඉන්න පුළුවන්ද? බෑ තවත් බලන්න දැන් එහෙනම් මේ දැනීම ඉක්මනට වෙනස් වෙනවා නම් මම කොහොමද ඒකාග්‍රතාවයකට එන්නේ? නේද? එහෙනම් කලයිතු තියන්නේ නාසිකාවග දැනීම දැන දැනී හිටිය කෙනා දැන් ඒකර දිගකෙටි එක ගානට ආවට පස්සේ කරන්න ඕනේ තමයි මේ නාසිකාවග දැනීමත් එක්ක තවත් මට පහළ දැනෙන්න ප්‍රතිසන තව ප්‍රදේශයක් ප්‍රදේශ තියෙනවා. මම නාසිකාවෙන් හිතුවාගේ ඒවයි මේ නාස්කාවල ඔක්කොම කරදැගෙන ගන්නවා. මට ඔක්කොම දැනගන්න මට ඕන. හරිද? ඒ කියන්නේ මේක තව හොඳ ප්‍රදේශයක් මට වැඩියෙන් දැනෙන දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් මට නාසිකාවලින් පටන් ගත්තා ඊට පස්සේ දැනෙන බඩේ තින් දින් හැකලින් ප්‍රකටයි. දැන් මොකද වෙන්නේ ටික වෙලාවක් යද්දී වැඩි මහන්සියක් නැතුවම හරිද? වැඩි මහන්සියක් නැතුවම අපිට මේ දෙකම දැන දැන ගන්න දෙකම දැන දැන හෙලන්න පුළුවන් වෙනවා. ප්‍රකටව තියාගත්තේ කලින් ආස්ථාවක වැනීමයි. ඒන්නේ ප්‍රකට බව නොතියාගෙන මේ පැත්තට අවධානය යොමු කරන අයට මේකේ සමාධිය අදුව කල්පිත සමාධිය අදුවක් තියෙනවා. හරි? ඒකෙන් බෑ අපි මේ මේ බැනි බැනි හිතිය කරන බැනීම අතහරින්නේ නැතුව ඒ බැනීම තියා ගනිමින්ම තවත් කනකට හිමින් අවධානය කරනවා එකවර දැන් දෙකක් දැනෙන්නේ නැහැ කියන එක ඇත්තයි එක හිතකටයි කන්න දෙකක් දැනෙන්නේ නැත්තේ නේද එක හිතක් දැන් දෙකව අරමුණු කිරීම වෙන්නේ නැහැ නමුත් අපේ සිත්වල අරමුණු එකතු කරන ගතිය තියෙනවද නැද්ද නේද? අරමුණ එකකට දැන් එහා පැත්තේ ගෙදර ගැන අපි හිතාගෙන ඉන්නවා ඒ තාත්තා හොඳයි හොඳ නැහැ හොඳයි කියලා. මේ පවුලම හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. ඔන්න හන්දේ වෙන ගන්නකොට මොකක් කර ගන්න හොඳ අපේ ඒ තාත්තා හොඳ නැති කෙනෙක් කියලා. ඔන්න ඊට පස්සේ දැනගන්න එහා ගෙදර ඉන්න අම්මා හොඳ නැති කෙනෙක් කියලා. හරි. ඊට පස්සේ දැනගන්න දුවත් හොඳ නැති කෙනෙක් කියලා. පුතත් හොඳ නැති කෙනෙක් කියලා. අන්තිමට මට එක හැඟීමක් එනවා මොකද්ද? වෙන වෙනම හතර දෙන ආරමුණු කරනකොට හොඳ නෑ කියලා හිතනවා. දැම්මද කලින් රසන ඔක්කොම හොඳ නෑ කියලා හිතයි. ඒ විතර හතරම නියෝජනය කරනවද නැද්ද? අන්න ඒ වගේ මේ දැනීමත් එහෙමයි. මේ දැනීම ආරමුණු කරන එකට දැන් මේ දෙක තුනක් එකවර බැඳගෙන ඒ කියන්නේ සිත්තේ නියුතුනේ දැනන්නේ ආරමුණු ගැනීම සහ ආරමුණ විසර යාම කියන එක තියෙන විසර යාම ස්වභාවයේ ආරමුණ නාස්කාව නැත්නම් හුස්ම ආරමුණ ගැනීම එකමයි අරමුණේ විසිර යන ස්වභාවයේදී ඇතිවන විසිර යන වැඩි තියෙනවා ඒකම අරමුණු කරනවා හිත එකවර අරමුණු කරනවා වැඩි ප්‍රදේශයක දැනීම එතකොට මොකද වෙන්නේ එයාට මේ තැන් දෙකක් එකවර එකවර මේ මේ ඔක්කොම දැනීම තේරෙන්න පටන් ගන්නවා අපිට මොකද නාසිකාවගත එක තව ප්‍රසාරිතන හොඳට ප්‍රකටුණා කියලා දැන් මොකද කරන්නේ? අපි අවධානය යොමු කරලා ඒ දෙක දැන් මට හොඳටම නිරායාසයෙන් වගේ වෙන ගන්න වර්ධනය වුණා. දැන් අවධානය යොමු කරන තවත් ප්‍රහද යනවා කියලා. දැන් අවධානය යොමු කරන තවත් ප්‍රහද යනවා කියලා. එහෙම එහෙම අවධානය යොමු වෙන තැන් යොමු වෙන තැන් යොමු වෙන තැන් නැවත නැවත නැවත නැවත ඒ තැන් මේකටම එකතු කරගනිමින් එකතු කරගනිමින් තව තව තව තව මේක වර්ධනය කරනවා. කොහොමද වුණා කියලා. අන්තිමට සම්පූර්ණ හස්ත ආරම්භ කරන විදිහට සම්පූර්ණ දැනීම ආරම්භ කරන විදිහට හිත හැදෙනවා. හරි? ඒ සම්පූර්ණ දැනීම දැනෙන්න පටන් ගන්නවා කියන්නේ මේක කොච්චර දැනීමක්ද කියනවනම් මේ උඩුකය සම්පූර්ණයෙන්ම තින්දෙන උඩුකය තින්දෙන උඩුකය අරගෙන මයින්හව තින්දනවා වගේ තමන්ගේ උඩුකයේ මේ තින්දීමේ දැනීම එක එකවර අරමුණු කරගන්න පුළුවන්කමක් තියෙනවා. එක මොහොතක මේ ඔක්කොගේම දැනීම සම්පූර්ණ දැනීම හැම වාරකදීම මේක මේකේ දැනීම ඒක සම්පූර්ණ හුස්ම දැන දැනී ගන්න දැන දැනී ගන්න පුළුවන් ගන්න සකස් කරගන්න පුළුවන්. ඒකට වචනේ පරිසමාන කර්තේන්න තොර අපි කියන්න පුළුවන් සම්පූර්ණ කය දැනගැනීම ගන්නවා සම්පූර්ණ කය දැනගැනීම එනවා. සම්පූර්ණක ගැන බලමින් ගන්නවා සම්පූර්ණක නිදිවි කරනවා කියලා. සබ්බකාය ප්‍රසංයදී කියලා. හරි? ඉතින් ප්‍රායෝගිකව කළ බලන්න මේ කරන්න බැයිද කියලා. හරි. ලොකු ඒකාග්‍රතාවයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ලොකු ඒකාග්‍රතාවයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා සම්පූර්ණ හුස්ම කයිත මේ වෙලාව වෙන්න ඉස්සෙල්ලා හුඟාකාරයට වෙන්නේ හුස්ම සංසිඳනවා. දැනීම ඇතිලා යනවා. වාක උතර මේක පටන් ගන්න කරගෙන ඔන්න හුස්ම ගැනීම දැන් අඩු වෙගෙන අඩු වෙගෙන ගියා අඩු වෙගෙන ගියා අඩු වෙගෙන ගියා නෑ දැන් හුස්ම දැනෙන්නේම නෑ හොඳයි ප්‍රසබ්දයක් තියෙනවා නමුත් ප්‍රසබ්දය ඇති කරගෙන තියෙන්නේ අරමුණ අතහැරලාද නැද්ද අරමුණ අතහැරලා නේද අපි එහෙමයි මගෙන් අහනවා දැන් මොකද කරන්නේ හාමුදුරනේ පරිදර්ශනා කරන්න දෙන්නේ ඇයි හුස්ම ගෑ ඇවිල්ලා දෙන හුස්ම ගෑ විදර්ශනා කරන්නයි කායානුපස්සනා වලම හුස්ම කය අල්ලගන්නයි වුණා තිබ්බ. දැන් ඇවිල්ලා තියෙන්නේ විමනාමද බාර ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද මේ තත්තර තුන්වෙනි පියවර සම්පූර්ණ කරන තුරු අපේ කය සංසිඳෙන්න එනවා නම් මොකද කරන්න ඕනේ? ආය ආරමුණු කරන්න ඕනේ. මතක තියාගෙන සිහියෙන් නැවත නැවත ආරමුණු කරන්න ඕනේ අපි හොඳට ඒක. දැන් බලන්න මේ විලායම හිතලා බලන්න දැන් මගෙත් එක්ක බණ අහනකොට හුස්ම ගන්නවද? අරමුණු කරනකොට මොකද දැනනවා? නේද? ප්‍රහස්ම දැනනකොට අපි තේරෙන්නේ හැදින්ම දැනනවාද? ඔන්න දැන් අරමුණු කරනකොට දැන් ඒ වගේ භාවනාවේදී අපිට මේක සංසිඳීගෙන යනවා නම් මොකද කරන්න ඕනේ? අය ආය අරමුණු කරනකොටම ආය දැනෙන්න පටන් ගන්න. ඉතින් දැනි දැනි දැනි දැනි දැනි දැනි මේක දෙවෙනි පියවර වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම ටික ටික ටික ටික ටික ටික දැනෙන තැන් වැඩි කරගෙන වැඩි කරගෙන වැඩි කරගෙන වැඩි කරගෙන මුළු හුස්මම දැන දැන ගන්නවා මුළු හුස්ම දැන දැන හිරනවා මුළු හුස්ම දැන දැන ගන්නවා මුළු හුස්ම දැන දැන හිරනවා හරිද ආන්ගේ ගන්න තමයි කියන සබ්බකාය පරිසංවේදී කියලා හරි ඉතින් මෙන්න මේ தත්තට පත් වෙන්න ඕන ඒ தත්තට පත් වුනහම මොකද වෙන්නේ කියලා බලන්න අපි මෙන්න මෙහෙම කොන්ද නමාගෙන වැරදි මෙහෙම වියවකින් ඉන්නකොට හුස්ම දැනෙන විදිහක්. නැත්නම් කෙලින් ඉන්නකොට හුස්ම දැනෙන විදිහට එකක් දෙකක්. දෙකක්. අපි දැක්කද ආනාපාන පටන් ගන්නදිම තියෙනවා උදුම් කායම් පනිදාය කියලා. උදුකය ඍජු තියාගෙන මේ භාවනාව කරන්න ඕනේ කියලා. එතකොට උදුකය ඍජුව තියාගෙන මේ භාවනාව සිද්ධ කරද්දී එහෙනම් ඒ දැනීමේ වෙනසක් වෙන්නේ නැහැ. දිවෝස්මක් ගන්නකොට දැනෙන්නේ, කිතෝස්මක් ගන්නකොට දැනෙන්නේ එකම විදිහට වෙනස් විදිහටද? වෙනස් විදිහට. නේද? එහෙනම් ඔන්න අපිට දැන් තේරෙන්න ඕනේ හුස්මෙහි දැනීම අඩු වැඩි වෙන සාධක දෙක තමයි කයේ හැඩය සහ දිග කෙටි බව. නේද? කයේ හැඩය එකම විදිහට නම් තියෙන්නේ. විවිධ භාවයක් එක්වන්ට උදනවා. දැන් මට සම්පූර්ණ හුස්මෙහි දැනීම වෙනසක් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ හුස්මක් අරගෙන ආපහු ගන්නකොට පළවෙනි වතාවට මට දැනෙන්නේ යම් විදිහකටද? දෙවෙනි වතාවට අරගෙන ගන්නකොට දැනෙන්නේ ඒ විදිහටමයි. තුන්වෙනි වතාවට අරගෙන ගන්නකොට දැනෙන්නේ ඒ විදිහටමයි. හතරවෙනි වතාවට අරගෙන ගන්නකොට දැනෙන්නේ ඒ විදිහටමයි එකම විදිහට දැනෙන්න දැනෙන්න පටන් ගන්නවා. එකම විදිහට දැනෙන්න පටන් ගන්නවා. හරි? දැන් ඒකෙන් මම එකම දෙයක් දැන දැනි දැන දැනි බොහෝ වෙලාවක් එකම විදිහට දැන දැනි ඉන්න හැමදේම. හරි? අන්න එහෙම ඉන්නකොට මට එක ඒ දැනීමේ රටාව මගේ හිතට ග්‍රහණය වෙනවා. ඒ දැනීමේ රටාව මගේ හිතට ග්‍රහණය වෙනවා. අන්නකොට මට ඥානාපානීය ආනාපාන සය පිළිබඳව මනසින් අරමුණු කරන්න පුළුවන් තත්යකට මගේ මනසේ මගේ ආනාපාන සය පිළිබඳව අරමුණක් ඇති වෙනවද නැද්ද? අරමුණ ඇති වෙනවා. හ්ම්. මේක තේරුම් ගන්න අමාරුද? හරි. අපි මේ දැම්මම මේ ධර්ම ශ්‍රවණය කරන අය, ගෙදර නම් බණ අහන අය ඔක්කොම මේ වැඩේ කරනකොට මාත් එක්ක මේක තුළ මේ අත අරගෙන මම මෙහෙම ඇඟිල්ලකින් එක ගානට මේ අත මේ මෙහෙම පිරිමදින්න පොඩ්ඩක් කළා. එක ගානක් පිරිමදිනවා මේක. ඒක වැඩි පද කරන්නේ නැහැ. මොකද හැම හැම හැම පිරිමදීමක්ම එකම විදිය. මම බලනවා. නේද? දැන් බලනවා. එකම දේ වෙනවා. මට මට මේක අරමුණු වෙන්නේ කය දැනීමක් විදිහට. නේද? කය දැනීම පිළිබඳ අරමුණු නේද? හා දැන් ටිකක් කරන්නේ කරා දැන් හොඳට ඒක දැන ගැනීම කරගෙන යන්න. හරි. දැන් අතහකට ගන්න. දැන් චේතනාවට බලන්න. මගේ මනසට ඒ වෙන චේතන මතකද? අර හිරු චේතන මතකද? ආ දැන් ඒ දැනීම අරමුණු කරන්නේ කොහොමද? හිතෙන්. එන්නද? ඉස්සෙල්ලා ඒ දැනීම අරමුණු කරේ අරමුණුනේ කය කය කයෙන් අපි කරන විදිහට ඒක ඒකාකාරී හින්දා. නේද? ඒකාකාරී හින්දා දැන් මේ දැනීම අරමුණු වෙන්නේ තමයි මම මතක කරන්න පුළුවන් එක. නේද? අර බලන්න අරමුණ ගැනීම තියෙනවා. ඉතිරිව තියෙනවා. අරමුණ ගැනීම තියෙනවා. ඉතිරිව තියෙනවා. එතකොට මේ විකාකාරී වෙන ප්‍රශ්න ගන්න හිතාන්තම් වලින් ඒකලා වරද කරනවා ඒකලා දුමින් කරනවා එහෙම තමයි. එහෙම එකක් අරමුණු කරන්නේ. ධර්මිකම් අරමුණු ගැනීම උපයත් කරනවා කරන්න වෙන්න පුළුවන්. මොකද මේ විකාකාරී නම් සම්පූර්ණ ඒ දැනීම මගේ මනසට අරමුණු කරන්න පුළුවන්. ඒ තුන්වෙනි පියවරේදී ඔන්න ඒකාකාරී දැනීමක් අත්විඳින්න පුළුවන්. සම්බකාය පරිසංවේදී කියලා තැනදී එකාකාරී අරමුණ අත්විඳින්න පුළුවන්. ඒ කියන්නේ හුස්ම ගැනීම එකම විදිහට හැම ගැනීම කියන්නේ හැම ගැනීමකුයි එළීමකු ගත හුස්ම අරගෙන හෙළුවා. අරගෙන හෙළුවා කියන තැනදී පළවෙනි වතාවට ගන්න ඒ ඒ වෙලාවේදී එක හුස්මක් ගන්නකොට අරගෙන දානකොට මට දැනෙන විදිහටමයි දෙවෙනි එකක් දැනෙන්නේ. තුන්වෙනි එකක් දැනෙන්නේ. හතරවෙනි එකක් දැනෙන්නේ. හරි? මම නම් අත්විඳිනවා වගේ සම්පූර්ණම දැනීමක් තියෙනවා. එහෙනම් මට හුස්ම ගැන අවධානය අයොමු වුණා වුණත් දැන් අර දැනෙච්චෙද මට කිව්වද නැද්ද? ආන් ඒක තමයි එතනදී අපි ඇති කරගන්න ගන්න මනසට ගන්න නිමිත්ත කියලා කියන්නේ. හරි? නැත්තම් මොකේද මම හිත පිටවන්නේ? එහෙම එකක් නැත්තම් මම උදේසනා කරන්නේ මොකද්ද? නේද? කොතෙන්ද හරියට දුර වැඩ වෙන්නේ? ඒදුරට පුරුදු කරගෙන පුරුදු කරගෙන පුරුදු කරගෙන පුරුදු කරගෙන යනකොට ඒ ගානට එනකොට හුස්මේ චලනයත් එක්ක දැනෙන සියලු දේ මට දැනෙනවා අනිතක දැනෙන්න තියනවා හරි අටපා දැනෙන්නේ නැත යනවා හුස්මත් එක්ක අපි ඉස්සෙල්ලා කියනේද මේක හොඳට ප්‍රකටව පරිස්සමින් කරන කෙනාට මේ පස්සෙන් ඉන්න පුළුවන් හුස්මත් ගන්නකොට දැනෙන දේ දැනෙන්නේ හුලං වැඩිම ටික සහ කරපන පින්දන ටික. ආන් ඒ ටික ඇරෙන්න මුළු ශරීරයම අනිත් සියල්ලම දැනෙන්නට වෙනවා. අනිත් සියල්ල හරියට කපලා දානවා වගේ. මටත් උනත් දැනෙන්නේ. හරි. මං කියන්නේ හැමදාම මගේ කසුම්බේ කපලා ගන්නත් කවුරු හරි ඊට පස්සේ මගේ කැලේ කියලා හිතන කොයි කල්ද? දෙකම අද්දගත් කරලා දැම්ම කොටේ නේද ඒ වගේ මේ පැත්තට පස්සුනහම භාවනාවෙන් සම්පූර්ණ කරනකොට එයාට දැනෙන්නේ මගේ ශරීරය කියලා අනිත් ඔක්කොම නැති හුස්මක් විතර ඇති අනිත් ඔක්කොම එයාට තේරෙනවා හොඳටම මගේ ජීවිතය කියන්නේ මගේ ප්‍රාණය කියන්නේ මම කියන්නේ මගේ ශරීරය කියන්නේ මෙන්න මේ ටික විතරයි කියලා දැනනවා. එහෙම සිහියකට එනවා. තුනේ පියවරදී අන්නේ සිහියකට එනවා. මේ සම්පූර්ණ හුස්මක් නම් නැත මෙවැනි මස්කලක් නැත කියලා තමන්ට දැනෙන ගානට ඒක වර්ධනය වෙනවා. දැන් මම කියලා හිත හොඳට සංහාව දහින්නේ කොහොමද? හුස්ම දහින්නේ මේ අතපයව මගේ අද්ද කපල දැම්මනම් කපල කපල දැම්මනම් ආයෙ ඒක මට දැනෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ මොහොතට සම්පූර්ණ හුස්ම අත්විඳින්න පුළුවන්කම තියෙනවා. තමයි කය අත්විඳ ගන්න අනිත්‍ය දැනෙන්න තියෙනවා. එතකොට යාර අර වගේ ආදාසක් වෙනවා. සම්පූර්ණ සංහා බහිනවට හුස්ම කය. හරිද? එතකොට මම මගේ මගේ ආත්මය ඔක්කොම මොකද? හුස්ම. හරිද? දැන් වකාරී වෙනවා. ඉතින් ඒක ඒ පාදා විසින් වගේ මේ ප්‍රතිකාරකින් ඉස්තර කරපරන් ඉස්මන්නේ කරන්නේ නැහැ නමුත් හැමදාම පුරුදු කරන කර අබ්බැහින් ලබා ගන්න ඕනේ. හරි. ඊට පස්සේ ඕගාන්ට ආවට පස්සේ හොඳට මුළු බයන කරපුණත් මොකද වෙන්නේ? අපිට පුළුවන්කම තියෙනවා අදිෂ්ඨාන කරලම අර සංසිද්ධෙන් දෙක සංසිද්ධෙන් දෙක නැතුව නැති හිතේ ඒ ඉතුරු ලැබෙන ප්‍රශ්නක විතරයිනේ දැන් ඔය කරන්නේ. ඒක සම්පූර්ණ කරනවා. හරි? ඒ කියන්නේ සාන්ත භාවය, සාන්ත ස්වභාවය අදිස්ථාන කරගත්තාම අර සංසිඳරන් දෙන්නේ කියලා අදිස්ථාන ඔක්කොම ඔක්කොම ධාර කරනවා, අයින් කරනවා, සාන්ත කරනවා වගේ හැම කෙනෙකුට මොකද වෙන්නේ මේ කය සංසිඳිලා සංසිඳ මේ මේ දැනෙච්ච හුස්මක්ද බලන්න තියෙන පටන් ගන්නවා. දැනෙන්නේ නැතුව දැනෙන්නේ නැතුව කියලා අන්තිමට මොකද වෙන්නේ? චූටියට බැලලා ඒකත් නැති වෙනවා. හරි? ඒකත් නැති වෙනවා. දැන් මේ දැන් මේ අන්තිමට කියන ටික තමයි කට්ටිය රැහෙන්නේ. මෙතරලා කියන මොකක්ද අන්තිම කියන ටික තමයි මගෙන් අහන ප්‍රශ්නේ. ගාක් අහන ප්‍රශ්නේ. ආම්බුනේ පටන් ගන්නකොට මම ඔබ වහන්සේ කිව්වා වගේ මම නූලක් වගේ වෙලා හුස්ම නැතුව යනවා. වැරදිද? ඒකට මට මෙච්චර ඉස්සර කරන්න ඕනේ. කියන්න බලන්න. පටන් ගන්නකොටම ටිකක් වෙලා යනකොටම දෙවන පියවරට යනකොටම ප්‍රමාණිත කියන විදිහටම වෙනවා. නූලක් අද වෙලා නැති යනවා. ඒක හරියයිද? මම විතර ගන්න දුක්වා. ඒක මේ සංසිඳීම හොඳයි. සංසිඳීම ලොරියක් නම්. මට ලොරියක් තියෙනවා. හැබැයි ලොරියට බඩු බට වෙන්නේ නැහැ. යන්න ඕනේ. නේද? එහෙනම් තුනේ පියවර සම්පූර්ණ කරන් ඉස්සෙල්ලා නූලක් වගේ වෙලා නැති වෙලා ගියා නම් ඒ කියන්නේ එයා හුස්ම නිමිත්ත අරගෙන ආනාපාන නිමිත්ත තමන්ගේ මනසට ග්‍රහණය කරලා නෑ ඒක කරන කරන් දැන්න කියන්නේ ඒක ග්‍රහණය දැන්න කර කරන්නේ අර හොඳ ඉස්සෙල්ලා ඒකම එහෙනම් තුන්වෙනි පියවර සම්පූර්ණ වෙන තුරු සංසිඳෙන්න දෙන්නේ නැති වෙන්න ඕන තුන්වෙනි පියවර සම්පූර්ණ වෙන තුරු සංසිඳෙන්න දෙන්නේ නෑ පළවෙනි එක හරි ඊළඟට තුන්වෙනි පියවර සම්පූර්ණ වුණාට පස්සේ සංසිඳනහම එයාට මොකද ඉතුරු වෙන්නේ? ඒ කියන්නේ කය දැනෙන්නේ නැතුව ගියාට මනසෙන් ගත් කර්ම මනසට කියන්නේ අපි අතින් හිම කරනකොට අත අයින් කරක් දැනුණා කියලා. එහෙනම් වර්ණාසට හුම්පට ගෝතරක් හුස්ම. හරිද? හුස්ම දැනීම හුස්ම කය හොඳටම ගෝතරයි. ආන් බලන්න දැන් යාට නේද තමන්ගේ ශරීරය පිළිබඳ මනෝවර්ණ තියෙනවා. මේ මුළු ශරීරය ගැනම අනුවරම තියෙනවා. මුළු ශරීරය ගැන යාට තියෙන ආස්වාස් ප්‍රස්වාස් විතරයි. දැන් තමයි නාම රූප පරිච්ඡේද ආදී කරලා මේක මේ විදර්ශනා කරන්නේ ඊට පස්සේ. මේකාන්ත මේ ප්‍රඥා කරන විදර්ශනා කරන දෙයක් තියෙනවද නැද්ද? මේ තුන්වෙනි පියවර සම්පූර්ණ කරගෙන ඉදිරියට ගිය කෙනාට මේක විදර්ශනා කරලා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඒ ගැන අපි ප්‍රස්තාර කරමු කොහොමද මේක කරන්නේ කියලා. නමුත් මම ඉස්සර කිව්වා වගේ මම වැඩි ඒ පිළිබඳව කියන්න උනම් බොද්දක් වන්නත් ඇයි. ඔක්කොම පැතුම් කියලා හරි දර්ශනාව විතර කරන්න හදනවා. තුන්වෙනි දවර සම්පූර්ණ කරගන්නේ නැතුව. ඒකේ තාමත්ම පහසුවෙන් ඉදිරියට අරගෙන යන්න පුළුවන් භාවනාවක් අනිත් එක මේකේ භාගයක් කරලා කියන්නේ තුන්වෙනි කෝරේ භාගයක් කරලා ගන්න වෙනත් භාවනාවකට ලොකු රුකුලක් ඇති වෙන ලොකු සමතයක් වැඩෙනවා. දර්ශනාවට පෙර. ඒක හැමෝම දැඩි වමනාවකින් මේක කරන්න ඕන නිවැරදිව කරන්න නිවැරදි කරනකොට අපිට ඒක ප්‍රතිඵලයකට එන්න පුළුවන්කම තියෙනවා නේද ඒක වැඩි වාර ගන්න පුරුදු පුහුණුවෙන් කරන්න ඕනේ. සතියට විතර කරන්න මේ කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. හොඳයි අද දවසේ අපි ආනාපාන සති භාවනාව ගැන ප්‍රාරම්භකතා කරා. ඉතින් ඒ සඳහා මේ ආයේ මම සුභායකත්ව ලැබලා දුන්න හින්දා අපිට මේක කටයුතු කරන්න පුළුවන් වුණේ. සම්මසින ධර්ම ශ්‍රවණය කරපු හැම කෙනෙක්ම ඒ ධර්ම ශ්‍රවණය කරන්න හේතුනේ මේ මැදිරියට ඇවිල්ලා මේ සම්බුද්ධ පින්නත් ඇඟ දායකත්ව තුලින් ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාම ප්‍රාර්ථනා කරන අධිෂ්ඨාන කරමු මේ ස්ථාන කන්දා මේ දායකත්වයට බාදුන හැම කෙනෙකුටම දුක් නිරෝධී ත්‍රිවිධ ලැබෙන්න මේ පින් හේතු වේවා ඒවත් සංවේ උතුම් ධර්මාවබෝධය සඳහාම මේ පින් හේතු වේවා කියලා මේ අත්දැකීම පුනරුද්දාන කරමු ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු පරන්ති බබිනත් අද මේ ධර්ම දේශනාවේ දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ඉහළ වාගුඩ පදිංචි ඒ ඒ ආර් අමරසිංහ මහතාතුන් ආත් හේතු මිත්‍රාදී විසින් කියලා සියලුම මියගිය ඥාතිල පුණ්‍ය නමෝදනා කරන්න සුජීවත සින සියලුම ඥාතීන්ට සාහිත උත්සාහයෙන්ට සිත ප්‍රාර්ථනා කරන්න මෙම කුසල බලව ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට උතුම් වූ නිර්වාණ සාන්තිය පිණසම හේතු වේවා කියලා ඊටාම කෙටියෙන් තමන්ගේ පුණ්‍ය නමෝදනා සඳහන් කරලා තියෙනවා වැඩි කාලයක් ධර්ම දේශනා කරන්නම කාලෙ මිදන් කිරීමේ සත් ආවයෙන් නම් දෙත් සඳහන් කරන්නේ නැතුව බොහොම කෙටියෙන් පුණ්‍ය නමෝදනා සිද්ධ කරපු පින්වත් ආයුර්නේ අපි ප්‍රාර්ථනා කරන අදිස්ථාන කරනවා සුභවත්වාස එකම හැම දිනකටම දුක් නිරෝගී සිර ජීවන ලැබේවා මේ පරිලෝකයත් මේ පින් අනුමෝදන් වේවා හැම දිනකටම උතුම් අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා